සුබ සන්ධ්‍යාවක් වේවා. සිරුවන් සරණයි සියලු දෙනාටම පූජනීය මහා සංඝරත්නය කරයි. නෑතුනි. වෙනද වගේම අපේ සදහම් අංගවලට පැමිණ සිටින ඔබ සියලු දෙනාම මහා සංඝ විද්‍යාඥායතනයේ වෙන්නේ අපේ අධ්‍යක්ෂ ආන්දරන් වහන්සේ අන්තන් ගම්බරන් ආන්දරන් වහන්සේ ඇතුළු කාර්යබන්ධ දෙවියන් නිසා ආදරයෙන් අපි සියලු දෙනාම පිළිගන්නවා. ඔබ දන්නවා මේ උතුම් කාර්යය සිදු කරන්නේ කවර පරමාර්ථයෙන්ද කියන බව විශේෂයෙන් ධර්මයේ පිළිබඳව අපට පැහැදිලි නිරව අවබෝධයක් ලබා ගැනීම මූලික පරමාර්ථයේ දෙවනීක ධර්මයේ භාවිතය වර්තමාන සමාජ වාතාවරණය තුළ අපි මේ කතා කරන දහම මොන ආකාරයෙන් බාහිර වෙනවද කියන එක පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම. ඊළඟ කාරණේ අපි මේ දහම අපිට ශක්ති ප්‍රමාණය. මෙතන අප රැස්වී සිටින විවිධ ක්ෂේත්‍රවල විවිධයි සිටිනවා. අපේ ශක්ති ප්‍රමාණය මේ දහම සමාජගත කිරීම. ඒක තමයි ප්‍රේමික පරමාර්ථය. අපේ මහතුල විද්‍යා අධ්‍යාපනායතනයේ ආරම්භක පරමාර්ථයක් තිබෙනවා. ඒ පරමාර්ථයට සපුරාන එකද වැඩසටහන් අපි සෝහොදුරට ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා එහි මූලික පරමාර්ථයක් ඉස්තර වෙන කාර්යයක් හැටියට මේ කටයුතු හඳුන්වන්න පුළුවන්. ඉතින් පරිපාලනයෙන් අපි හඳුන්වන මේ වැඩසටහන ඔය අරමුණු තුන මූලික වශයෙන් පාදක කරගෙනයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඔබ දන්නවා අපි හැම වැඩසටහනකටම ධර්මයේ පිළිබඳව ප්‍රවීණත්වයක් ගන්න කිසියම් විචලයක ආරාධනා කරනවා අපේ වැඩසටහනේ මූලිකත්වය දරන්න හැකියි. ඒ අනුව අපි අද දවසේ අද අපේ මේ ප්‍රතිභාපත් වෙන ඉවර අදට අප ආරාධනා කළ අපේ කල්යාණ මිත්‍ර අපි එහෙමයි හඳුන්වන්නේ නිල්ලබ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන භාවනා උපදේශක හැටියට කටයුතු කරන දැන් ඔබ කොහොමද දන්නවා කියලා උපෝලිකාන්ත ගම්ගේ සංස්ථාවේ ආරාධනා කළා අනිත් තමයි ආරාධනා කළේ නමුත් බාරගෙන ටික වෙලාවකට මම පැමිණියා. ධර්මයේ පිළිබඳව බොහෝ ගැඹුරින් අධ්‍යයනය කරලා තිබෙන ඒ වගේම සරල සුගම ක්‍රමවේදයන් හරහා ධර්මය ජීවිතේ සම්බන්ධ කරගත හැකි ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකුට මඟ කියා දෙන කෙනෙක් කල්යාණ මිත්‍රේ අපේ උපුල් ගම්ගේ මහත්මයා. ඉතින් අපේ අද සාකච්ඡාවට ඉක්මාකින් අපි බලාපොරොත්තු වෙන බොහෝ වටිනා දේවල් අපේ සාකච්ඡාවට එකතු කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ ආරාධනය පිළිගෙන අද දවසේ පැමිණීම පිළිබඳව කොහොමද සිද්ධෙන්නේ මේ කටයුත්ත අපි ආරම්භ කරන්න යන්නේ. මුලින්ම සුපුරුදු විදියට මම මේ කාර්යයේ මූලික හැඳින්වීමක් සිදු කරන්න කැමතියි. අද ඔබ දන්නවා අපේ යොදාගෙන තියෙන මාතෘකාව කර්මය කියන එක කර්මය අපේ ස්වාමියාද සේවකයාද කියලා අපි මේ මාතෘකාව දාලා තියෙන්නේ සමහර ස්වාමියා කියලා හිතන්නේ සමහර සේවකයා කියලා හිතන්නේ බුදුදහමට අනුව කර්මය කොහොම එකක්ද කියලා අපි ටිකක් විමසා බලන්න උත්සාහ කරමු අපේ මූලික මාතෘකාව සඳහන් කරන කර්මය මෙහෙම මාතෘකා ගත කරපුවාම ඔබට පැහැදිලි ඇති අපි මේ විදිහට සාකච්ඡා කරන්නේ ඇයි කියලා. සමහර විට කර්මය යට වෙලා තියෙන විශේෂයෙන් මේකේ මූලිකම මතක් කිරීමක් කරන්න අවශ්‍යයි. සාමාන්‍ය විවහාරයේදී මේ කර්මය කියලා උඹ දෙනෙක් ගණන් ගන්නේ කර්ම විපාකය. විපාකය සහ කර්මය දෙකම ભેදයෙන් කරව කර්මය කියලා බලන්න. සාමාන්‍ය විවාහයේ අපි විවාහ කරන කර්මය. ඒක සාමාන්‍ය විවාහයේ කියන කර්ම විපාකයක් විඳිනකොට ඒ වගේම ක්‍රියාකාරකම් වලට කර්මය තමයි කියලා කියන ස්වභාවයක් තියෙනවා. ඒක ඒක සාමාන්‍ය විවාහයේ අපි මෙතෙන්දී ඒ සාමාන්‍ය ව්‍යවහාරයේ නොසලකා කර්මය සහ විපාකයේ දෙක වෙනම සලකාගෙනයි මේ සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ ඔබට අපි යවලා තියෙන ලිපියේ සූත්‍ර කීපයක් සඳහන් කරලා තිබෙනවා. ඒක නිසා මම මුලින් කෙටි වේලාවක් අරගෙන මේ සූත්‍රවල අන්තර්ගතය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරනවා. ඒ අනුව අපිට පුළුවන් ඉතාම ඉක්මනින් මේ කාර්යය අපේ අපි නිද්දේදී සූත්‍ර ගොඩක් තියෙන මේ කර්මය පිළිබඳව සාකච්ඡා වෙන පිටිකේ විමසා බලුවා සූත්‍ර ගොඩක් තියෙනවා. එයින් අපි 10ක් විතර මම දල වශයෙන් අධ්‍යයනය කළා. ඔබටත් මම හිතන්නේ මම සූත්‍රාකාරක විතර සඳහන් කරලා යවලා තියෙනවා. ඒ කර්මය පිළිබඳ මූලිකම අදහස කර්මය කොමක්ද කියන එක පිළිබඳව අදහස මතු කරගන්න ඉතාම වැදගත් වෙන සූත්‍රය නිබ්බේධික පරියාය සූත්‍රයේ අනුත්තර නිකායේ චක්ක නිපාතේ නිබ්බේධික නිබ්බේධික පරියාය මේකේ මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ කතා කරන කර්මය කුමක්ද කියන එක පිළිබඳව එතෙන්දි කියනවා කම්මං බික්කවේ වේදිතබ්බා කම්මානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කම්මානං වේමන්තත වේදිතබ්බෝ කම්මානං විපාකෝ වේදිතබ්බෝ කම්ම නිරෝධෝ කම්ම නිරෝධගාමිනී පටිපදා කර්මය පිළිබඳව ඊටාම පුළුල් පුළුල් සාකච්ඡාවක් එතෙන්දී කෙරෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අර අපි හැමෝම දන්න ප්‍රසිද්ධ කියමන තියෙන මේ සූත්‍රයේ චේතනාහං වික්‍රේ කම්මං වදාමි. චේතිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මේ පාඩේ මුලිනේ සාකච්ඡා කරගෙන ඉන්නේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. චේතනාහං වික්‍රේ කම්මං වදාමි කියලා නවත්තන මුලිනේ ඉතිරි ටික අවශ්‍යම ටික කියන්නේ නැහැ. කායන වාචාය මනසා කියන ටික හුඟක් අය කියන්නේ නැහැ. දේශනා කර්මයට පාදක වෙනවා කියන එක බුදුරජාන් වහන්සේ දක්වන අතරේ උන්වහන්සේ කියනවා ඒදිත්වා කම්මං කරෝති කායන වාචාය මනස. අචේතනික කර්මයයි හිතානුසාර කරන ලබන ක්‍රියාව කායික කයින් හෝ වචනයෙන් හෝ මානසින් හෝ කරන ලබන ක්‍රියාව කර්මයේ හැටියට දක්වනවා. එහි ගොඩාක් කාරණා තියෙනවා නිබේනික වරියා සූත්‍රය කර්මය පිළිබඳ පුළුල් අදහසක් ඉදිරිපත් කරන සූත්‍රයක්. නමුත් මම මේ සූත්‍රයේ එතනින් එහාට යන්නේ නැහැ. කම්ම නිදානයක් එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන එකත් අපිට වැදගත්. මේ කර්මයක් ක්‍රියා ඇති වෙන්නේ කොහොමද කියලා. ඒකට නිදානය හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ පස්සෝ වික්කවේ කම්මානං නිදාන සම්භව. කර්මයක් ඇති වෙන සාධකයේ හැටියට පෙන්නන්නේ පස්ස. පස්ස කියන්නේ සාමාන්‍ය ස්පර්ශ කියලා අපි දන්නවා. හැබැයි මෙතන ස්පර්ශ කියන්නේ ඉන්ද්‍රියක අරමුණක් ඉන්ද්‍රියක අරමුණක් ස්පර්ශ වීම තමයි මෙතන ස්පර්ශ කියන්නේ. අපේ ඉන්ද්‍රිය පහෙන් එකකට ඇස කනාසය දිව ශරීරයේ මනස කියන හයෙන් එකකට රූප වේදනා සංඥා සංකාර විඥාන රූප චක්කු චක්කු සෝත චක්කු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන අරමුණු හයෙන් එකක් පස්ස වුණා නැත්නම් ස්පර්ශ වුණාම කිසියම් ක්‍රියාකාරකමක් හට ගන්නවා හැබැයි සතියේතනිකව ඒක තමයි කම්ම නිදාන හැටියට දක්වලා තියෙන්නේ. ඒකවල පස්ස ඒවා නිරෝධය ඒ විදිහටම ඒවා ඉවත් කිරීමත් ඒ විදිහටම දක්වනවා. ඊළඟට අපි නිදාන සූත්‍රය නිර්දේශ කරලා යවලා තියෙනවා. කර්මවලට මූලික හේතු හැටියට දක්වන සූත්‍රය නිදාන සූත්‍ර දෙකක් තියෙනවා. දෙකම එහෙමයි මෙතන නිදාන කියන්නේ අර මූල හේතුව කියන අදහසින් එහි කර්මයට නිදාන නැත්නම් මූල හේතුව හැටියට හේතු තුනක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. තීමානි වික්කවේ නිදානානි සම්මානං සමුදයාය. කිසියම් කර්මයක් ඇති වෙන්න හේතු තුනක් පාදක වෙනවා. කතමානි තීනි මොනවාද ඒ තුන? ලෝභෝ නිදාන සම්මානං සමුදයාය දෝෂෝ නිදාන සම්මාන සම්බයය මෝහෝ නිදාන සම්මාන සම්බයය ඒකෙහි දක්වන්නේ මූලික වශයෙන් ලෝභ දෝෂ මෝහ අකුසල කර්ම සඳහා නිදාන හැකියි ඊළඟට දක්වනවා කුසල කර්ම සඳහා සතමානී තියෙන්නේ අලෝභ නිදාන සම්මාන සම්බයයි අදෝසෝ නිදානං කම්මානං සමුදයයි අමෝහෝ නිදානං කම්මානං සමුදයයි කියලා ඔය කුසල අකුසල පැත්තට නිදාන වෙන්නේ නැත්නම් මූල වෙන්නේ ගන්නවා. අනිත් නිදාන සූත්‍රය ඒත් එහෙමමයි ඒ කාරණේමයි ගම් කරන්නේ වෙනසක් නැහැ. නිදාන සූත්‍ර වලින් මේ කර්මයට හේතු දක්වනවා. ඊළඟට අපි තුල්ල කම්ම විභංග සූත්‍රය පිළිබඳව ඔබට සඳහන් කළා. එහි කර්මය පිළිබඳ ඉතාම වැදගත් සූත්‍රයක් අපිට අපේ අවධානයට අපේ අවබෝධය සඳහා හේතු වෙන බුදුරජාණන් වහන්සේ ඉතාම පුළුල් විදිහට කර්මය විස්තර කරන මා මෙහි මූලික අදහසක් කියන්නම් මූලික පසුබිම සුභ කියන මානවකයා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා කතා බහ කරලා ආර්ය සෝතු කතා බහ කරලා අහනවා කිසියම් ප්‍රශ්නයක්. ඕනුසෝ භෝගෝතම හේතු කෝපච්චයෝ යේන මනුස්සානං යේව සතා මනුස්ස භූතානං දිත්තං සීනං පනීත. සුභාහන ප්‍රශ්නේ මිනිස්සු හැටියට ඉපදිලා ඉන්න කණ්ඩායම ඇතුලේ ඇතුලෙත් අපිට පේන්න තියෙනවා තීනම් පරිණත යම් යම් වෙනස්කම් විශේෂතා දකින්න ලැබෙනවා කියලා. ඒ ඒකට හේතු මොකක්ද කියලා අහන උදාහරණයක් එයා කියනවා. එයා එයා ඉදිරිපත් කරන කාරණයට උදාහරණ හැටියට එයාම කරුණු ඉදිරිපත් කරනවා. දිත්තන්ති භෝගෝත්තම මනුස්ස අප්පායුකා දිත්තන්ති දීඝායුකා ගෞතමයන් වහන්සේ නැත්නම් බුදුරජාණන් වහන්සේ අපිට දකින්න ලැබෙනවා මිනිස්සු අල්පායුෂ්ක මිනිස්සු දකින්න ලැබෙනවා සමහර විට සමහර විට දීර්ඝායුෂ්ක අය දකින්න ලැබෙනවා දීර්ඝායු සම්පන්න අය ඒ වගේම දුබ්බන්න වන්නවන්තා සමහරු වර්ණවත් සමහරු දුර්වර්ණයි බහුහා බාධා අප්පා බාධා සමහර අය ආබාධ බහුලයි සමහරු ආබාධ අඩුයි අපේ සක්ක මහේ සක්ක අල්පේ සාක්‍ය මහේ සාක්‍ය ආදී වශයෙන් උදාහරණක් සුභමානවක ඉදිරිපත් කරනවා. එතකොට ඒකට බුදුරජාන් වහන්සේ ඉදිරිපත් බුදුරජාන් වහන්සේ දෙන පිළිතුර ඒක තමයි අපිට ওই කර්මය පිළිබඳව මේ අපේ සාකච්ඡාවල හුඟක් ඉදිරිපත් කරන ප්‍රසිද්ධ පාඩයක් වෙන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේගේ පිළිතුර කම්මන්ත සමානෝ සත්ත කම්මදායාද කම්මයෝනි කම්මබන්දු කම්මපරිසරණ කම්මං සත්‍යේ විභජති යටිදන් හීනප්පනිසද අර සුභමානව ගන්න ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේගේ උත්තරය ඒකයි මානවක තරුණයා මේ මෙහෙම හීනප්පනිසදාවක් නැත්නම් විභේදනයක් උසස් පහත් බවක් පේන තියෙන්නේ කර්මය ඔය විභජති ඔහොම බෙදීමක් ඇති කරලා තියෙන්නේ ඒ අයමයි. මේ කම්මන්ත සමානව සත්තා. මේක හරි එක එක විදිහට තෝරලා තියෙන කම්මන්තකා කියන ඒ වචන. කර්මයේ විසින් මිනිස්සු නිර්මාණය කරනවා කියලා. ඒක තමයි මම සාමාන්‍යයෙන් පිළිගන්න අදහස. ඒ කියන්නේ දැන් සරලව මේක පැහැදිලි කරොත් ප්‍රියපදවන අය අපි හඳුන්වනවා ප්‍රියදුරා කියලානේ. උගන්වන එක්කෙනා ගුරුවරයෙක්. ඔය වගේ ක්‍රියාව පදනම් කරගෙන පුද්ගලයන්ව නිර්මාණය අපි සමාජයෙන් ගොඩක් වෙලාවට හඳුන්වන්නේ වෘත්ති. එවැනි විදියට මතුවෙන්න නැත්නම් එවැනි සමාන්තරා කියලා කිව්වේ ඒකයි. ඒ ඒ විදිහටම හොරකම් කරන මිනිහා හොරා මිනිමස් මිනිහා මිනිමගුවක්. එතකොට එතනින් ඒ පුද්ගලයා නිර්මාණය වෙලා තියෙන්නේ ඔහු කරපු කර්ම සම්මස්තක. ආනාපානසතිය. බුදුරජාණන් වහන්සේ ඒක තමයි මේ කියන්නේ. ඊළඟට සම්මදායයට මේ සම්ගමන කරපු කර්මවල දායාද කොට ජීවත් වෙන සිද්ධ වෙන මිනිස්සුන්ට කම්ම යෝනි කර්මයෙන් තමයි මිනිස්සු උපදින්නේ කම්ම බන්දු ආසන්නම ළඟින්ම ඉන්න ඥාතියගෙන් තමන් කරන කර්මය. කම්ම පරිසරණ ඒ වගේම ජීවිතයේ පිළිසරණ වෙන්නේ තමන්ගේ ක්‍රියාකාරකම කියන එකයි බුදුන් වහන්සේගේ දේශනාව. ඔය අනුව මිනිස්සු උත්පත් වෙනවා යම් බෙදීමක්, ඊනම් පණිවිඩතාවය කියන්නේ ඒ අනුවයි කියලා බුදුන් වහන්සේ කෙටි විස්තරයක් දෙනවා. හැබැයි සුබට මේක තේරෙන්නේ නැහැ. සුබ කියන නකෝ අහං මස්ස බෝධා බෝධ මස්ස සංකීර්තේන භාෂිකස්ස විත්තරේන අත්තං අභවිත්තස්ස විත්තරේන අත්තං ආජානා සාධුනේ බවං ගෝතමෝ සතා ධම්මං දේශේ මට ඔය කෙලියෙන් කියපු කාරණේ පැහැදිලි නෑ ඒක නිසා කරුණාකරලා මේක ටිකක් විස්තර ඇතුව කියන්න ඊට පස්සේ සුරජන්නාන්සේ අර එයාගේ උදාහරණ පාවිච්චි කරලා මේක පැහැදිලි කරනවා දැන් පළවෙනි එක එයා ඉදිරිපත් කරන්නේ සමහර අල්පායුක්කයි සමහර දීර්ඝායුක්කයි කියලා බුදුරජාණන්සේ කියනවා අල්පායුක්ක වීමට හේතුව පාණාතිපාතී හෝති දුක්ඛෝ ලෝහිතපාණී අතපහත නිවිත්තෝ අදයාපන්නෝ පාන භූතේති එතකොට අල්පායස්ක වෙන්න ප්‍රධාන හේතුව ප්‍රාණඝාතය. දීර්ඝායු සම්පන්න වෙන්න හේතුව ප්‍රාණඝාතයෙන් ගැලකීම. කියලා ඔය විදිහට ඒවට සම්බන්ධ කාරණා බුදුරජාණන්සේ විස්තර කරනවා. එතන වැදගත් අපිට මේ උපමානවත් ඉදිරිපත් කරපු කියන කාරණාවල බුදුරජාණන්සේ උදාහරණ මගින් පැහැදිලි කරනවා. ඊළඟට එයා කිව්වා ආබාධ වැඩි වෙන්න ආබාධ අඩු වෙන්න හේතු මොනවාද කියලා ආබාධ වැඩි වෙන්න හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ උදාහරණ හැටියට දක්වන්නේ ඉතිවා බුදුසෝවා සත්තාන විහෙතක ජාතිකෝ හොත් වානිනාවා ලෙතුනාවා දණ්ඩේනවා සත්තේනවා එතකොට කිසියම් කෙනෙක් මේ හිංසාව ක්‍රියාත්මක කරන කෙනෙක් නම් ඔහු ඔහු මේ රෝග බහුල කෙනෙක් බවට පත් වෙනවා කියන්නේ. හිංසාවෙන් තොර පුද්ගලයෝ රෝග අඩු අය බවට පත් වෙනවා කියන්නේ. ඊළඟට යන්නේපත් කළා සමහරු වර්ණවත් සමහරු දුර්වර්ණවත් මේ දුර්වර්ණ වීමට හේතු වෙන විදිහ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ හෝදනෝ හෝති උපායාස බහුලෝ අප්පම්පි බුද්ධෝ සමානෝ අභිහජ්ජති කුප්පති ව්‍යාපච්චති මේ බොහොම කෝප වෙන අය කෝප බහුල අය පොඩි දෙයක් අප්පම්පි බුද්ධෝ සමානෝ අභිහජ්ජති කුප්පති පොඩි දෙයකට කිපෙන තාප කරන අන්නේ වගේ චරිත ස්වභාවයන් ඇති අය දුර්වර්ණ වෙනවා කියන්නේ අනිත් පැත්තෙන් එහෙම නැති අය වර්ණ සම්පන්න වෙනවා කිය. ඊළඟට අප්පභෝග මහා භෝගෝ විදිහට බුදුරජාණන් වහන්සේ දැක්වෙයි කාරණා ගොඩක් තියෙනවා මම දිගට කියන්නේ යන බලාපොරොත්තු වෙන්නේ නැහැ කතා කරමු. ඔය විදිහට චූල සම්ප විභංග සූත්‍රය අපිට ඉතාම වැදගත් වෙන සූත්‍රයක්. මේ කර්මය විසින් මිනිසුන් උපදවනවා කියන මතය. කර්මය තමයි ජීවිතේ ප්‍රබලම සාධකය හැටියට බුදුදහම වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒ වගේම විවිධත්වයකට ඒ හේතු වෙනවා කියලා. මේ අදහසම වාසෙත්ත සූත්‍රයේ ඉදිරිපත් කරා. ඒකේ බුදුරජාණන් වහන්සේ ඒක ඒක වෘත්තියෙන් සම්බන්ධ කරලා ඒ විදිහට කියනවා. එතකොට ඔය විදිහට අපේ සාමාන්‍ය කර්මය පිළිබඳව දල අදහසක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට අපිට මේකටම අදාළව යම් වැදගත් සූත්‍රයක් තමයි මේ රාහුල වාද සූත්‍රය අපි ඒක නිදේශ කරලා නැත අපි මතක් කරගත්තොත් හොඳයි බුදුරජාණන් එහිදී කුසල අකුසල කර්මයන් තීරණය කරගන්න නිර්ණායකයන් දෙපළ. මේක තමයි අපි හොඳ නරක පිළිබඳව බුදුදහමේ නිර්ණායකේ කුමන්තමක මර්ධනාව කියන එක පිළිබඳව මොකද අද ලෝකේ බොහෝ තැන්වල මේ හොඳ නරක තීරණය කරගන්න බැරි ලොකු ගැටලුවක් තියෙනවා. ආචාර විද්‍යාවේ ඒවයි මේවයි ආගම් වල බුදුරජාණන් වහන්සේ ඔය රාහුල වර්ග උත්තරේ දීලා තියෙන නිර්ණායකය තමයි මොහේට නිර්ණායකය හැටියට දක්වන්නේ. ඒ කිසියම් ක්‍රියාකාරකම කායික වාචික මානසික විචාර ක්‍රියාකාරකම තමයි කැමති නැත්නම් Tamanට හිත කර නැත්නම් අහිත කරනම් ඒ වගේම අනිත් එක්කෙනාට හිත කර නැත්නම් අනිත් තැනට අකමැති නම් දෙදෙනා අකමැති නම් දෙදෙනාටම අහිත පිහිට පවතිනවා නම් තම අකුසල. ඒක නරකයි කියලා එතකොට හේන්නායකයන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන අපිට අපිටම පුළුවන් තේරුම් ගන්න අපි කරන ක්‍රියාකාරකම් කුසලද අකුසලද හොඳද නරකද කියන එක පිළිබඳව එතකොට මේ කර්ම පිළිබඳව කිසියම් තීරණයක් ගැනීමට මේ සූත්‍ර වැදගත් වෙනවා. මේ සූත්‍රවල වැදගත්කම කෙටියෙන් මතක් කරගෙන යන්නේ. ඊළඟට කර්මවල විපාක පැත්ත තමයි අද අපි හුඟක් වෙලාවට අවධානය යොමු කරගන්නේ. ඔබදී අවධානය යොමු කරගත යුත්තේ ඒ වගේම අත්ලක හැරීමේ හුඟක් වෙලාවට කර්ම විපාක පැත්ත තමයි. විපාක පිළිබඳව සඳහන් කරන සූත්‍ර මහා කම්මවිභංග සූත්‍රය එකක් ඒ විපාක වල ස්වභාවය කියනවා සාමාන්‍ය ඒ බුදුරජාණන් වහන්සේම කියනවා විපාක වල ස්වභාවය හරියට සාමාන්‍ය කෙනෙකුට සබා මේ සාමාන්‍යයෙන් හේතෝ සමාධි ලෞකික හේතෝ සමාධි ලැබුවාට බව කර්ම විපාක ස්වභාවයේ හරියට කියන්න අමාරුයි කියලා. ඊළඟට අචින්තේය සූත්‍රය. ඒකත් එහෙමයි. අචින්තේය සූත්‍රයේ මේ හිතලා හරියටම නිශ්චිතව කියන්න බැරි කාරණා හතරක් ගැනයි බුදුරජාණන් වහන්සේ කියන්නේ චතුත්ථ නිපාත භාගයේ. චත්තාරිමාන වික්‍රේ අචින්තේය ඥාන නැතිනම් චින්තේ සබ්බාන. ඥාන චින්තෙන්තෝ උම්මාදස්ස විගාතස්ස භාගී අර්ථය. විෂයන් හතරක් තියෙනවා ඒවා ගැන හිතුවොත් ඒක ඒක ගැනම හිතන්න පටන් ගත්තොත් ඒක ඉවරයක් වෙන්නේ හිත හිතුව මේ ඒක විතර අවසන් කරනවා කියලා ඒ පිළිබඳව හිතුව උන්මාදයටපත් වෙන්න පුළුවන් විෂයන් හතරක් ගැන බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ එකක් තමයි බුද්ධ විෂය. ඊළඟට ඥාන විෂය, කම්ම විෂය, ලෝක විෂය. ඔය කියන විෂයන් හතර විතර අවසන් කරන්න බැරි විෂයන් හැටියට දක්වලා තියෙනවා. කම්ම වල ස්වභාවය ඊළඟට සීවක සූත්‍රය සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ තියෙන සීවක සූත්‍රයේ එතෙන්දී කර්ම විපාකයේ විශේෂයෙන් මේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කාලේ කරන්නේ අද මිනිස්සු හිතන ජීවිතේ ඔක්කොම දේවල් වෙන්නේ පූර්ව කර්මයෙන් කියන්නේ ඒ පිළිබඳව සාකච්ඡාවක් තමයි මේ සීවර සූත්‍රය යන්නේ. කිසියම් පුද්ගලයෙක් කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ යම් ප්‍රකාශයක් කරනවා. මෝල්‍ය සීවක පරිත්‍රාජකය. එයා කියනවා මේ සමන බ්‍රාහ්මණවරු මෙන්න මෙහෙම කියනවා කියලා. ඒවන් වාදිනවා, ඒවන් සික්තිනවා. සම්පි ගෝතම ඒකේ සමන බ්‍රාහ්මණා ඒවන් වාදිනවා, ඒවන් සික්තිනවා. සමහර සමන බ්‍රාහ්මණයන් මෙන්න මෙහෙම කියනවා. කොහොමද යදිකින් ඡායාව වලට කොල්ලෝ පරිසංවේදී පරිසංවේදීති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමං සංවා. ඔය කර්ම විපාක වල ස්වභාවයන් තුන තමයි දක්වන්නේ දුක්ඛ සුඛ විපාක සුඛ විස්තර අදුක්ඛමං ඔය විපාක ගන්න ගැන ඔය විපාක ගන්න ඔක්කොම කිතියම් මේ ජීවිතයේදී සැප දුක් සහ මධ්‍යස්ථකයේ විපාක ගන්න විඳිනවනම් යම් කිසි කෙනෙක් සම්පන්තං උද්වේගන හේතුෝති සමහර අය කියනවා ඔක්කොම ඉස්සර කරපු කර්මවල විපාක තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒක පිළිගන්නේ නැහැ මොකද සියල්ල මේ ජීවිතයේ සිද්ධ වෙන සියලුම දේවල් පූර්ව කර්මයේ විපාකය කියලා විපාක හැටියට බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ උන්වහන්සේ එතකොට අහනවා චිත්ත සමුත්ථානතිකෝ ජීවක ඉදේ කච්චේ වේදිතානි උපජ්ජත්. සමහර වෙලාවට පිට කිවුනම යම් යම් වේදන ඇති වෙනවා. දෙම්ම දෙම තිබුණම එහෙම ආබාධ ඇති වෙනවා. දෙත්ති දෙකම තිබුණම ඔහොම ආබාධ ඇති වෙනවා. නොයෙක් විදිහේ ආබාධ නැත්තම් ඔය කියන වේදනා නොයෙක් විදිහට ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක ගොන්නක් කියනවා එතන වාත සංනිපාත උතු පරිණාමජා ඒ කියන්නේ ඍතු විපර්යාස විෂම පරිහාර ඒ කියන්නේ දැරති භාවිතයන් උපක්‍රම යම් යම් උපක්‍රම කියදීම තුළ ඇති වෙන ඒවා ඒ අතර කම්ම විපාක ඥාන ඒකක් දක්වන එතකොට මේ සුඛ දුක්ඛ සහ දුක්ඛ මතුව කියන විපාක සියල්ලම පූර්ව කර්මයෙන් සිද්ධ වෙන ඒවා හැටියට බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ නැහැ. තවත් අදෝ දේශියම ජීවිතේ සැපදුක් ඇති වෙන්නේ. එතකොට ඒ සීවක සූත්‍රයේ ඒ වගේ කර්මයේ පිළිබඳව මොකද සමහර අය ඔය කර්මයෙන් එළිලයි. කර්ම විපාකේ ජීවිතේ කර්මයට බාර දෙලා ඉන්න අයට එහෙම නැහැ ඒක එක අංශයක් කියන එක ඒක කර්ම විපාකයට බාර දෙලා ඉන්න අයට ඊළඟට ලෝණ බල නැත්නම් ලෝණක බල මේක මේක කර්මයේ පිළිබඳව කියන සාකච්ඡාවකදී ඉතාම වැදගත් සූත්‍රයක්. අංගුත්තර නිකායේ තික නිපාතයේ වැදෙන මේ ලුණු අහුරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ ලුණු අහුරක උපමාවකින් මේ කිසියම් කාරණයක් කියනවා. මොකද එතෙන්දි උඹ දෙනෙක් කියන්නේ කිසියම් කර්මයක් කර ඒ කර්මයේ විපාකයේ ඔහු විසින් ඒ කර්මයේ විපාකයේ විදියේ යුතුයමයි කියලා. ඒ ඒක ඒක විදලා අවසන් කළ යුතුයමයි කියලා එහෙම මතයක් සමාජයේ තියෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන එහෙනම් කර්මයේ ජීවිතයේ ඉඩ දීලා ඉන්නවනම් මේ භ්‍රමචර්යාවෙන් වැඩක් නැහැ නේද කියලා. දැන් භ්‍රමචර්යාව නැත්තම් භ්‍රමචර්යාව කියන්නේ අදහස් වෙන්නේ ජීවිතයේ කිසියම් විශේෂ ක්‍රමයකට පොහුණු කිරීම. කය, චිත්ත, කය වචන මූලික කරගත් අපේ ක්‍රියාකාරකම් විශේෂ ක්‍රමයකට පුහුණු කිරීම තමයි භ්‍රමචර්යාව කියන්නේ උසස් පැතිරීම. එහෙමනම් සියල්ල කර්මයෙන් තීරණය වෙනවා නම් ජීවිතේ අපි මේ උත්සාහ කිරීමෙන් වැඩක් නැහැ නේද කියලා බුදුරජාණන් වහන්සේ එතනින් මතු කරනවා ඒ කියන්නේ අදහසක්. ඊළඟට මේ කර්මය අපිට පාලනය කරගන්න හැකි කියන එකට බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දෙනවා. ඒ තමයි මේ මේක ඔබ සමහරට කලින් අහලා ඇති කලින් අදාළ කාර්යයන්ලා වගේ මතකයි. බුදුරජාණන් වහන්සේ කියන දුනු වහුරක් අරගෙන පොඩි වාදනයකට දැම්මා. ඒ වාදනයේ වතුර මොකද වෙන්නේ? ඒක අපේ යන්නේ එතන පාවිච්චි කරනවා. වචනේ බොන්න බැරි වෙනවා. වික්ෂණාන්තලගෙන ඒක බොන්න බැරි වෙනවා. හොඳයි ඒ දුණු අමුරම ඒ ප්‍රමාණයම අරන් ගඟට දැම්මොත් අපිට ළඟ තියෙන ගම මහවැලි ගඟ මහවැලි ගඟට දැම්මොත් මහවැලි ගඟේ වතුර බොන්න බැරි වෙනවට නෑ එහෙම වෙන්නේ නෑ. හේතුව අපි කාටත් පැහැදිලි අපි ළඟ අපේ ඕප්පේ වතුර බොහොම ටිකයි මහවැලි ගඟේ වතුර ප්‍රමාණය වැඩියි. මේ උදාහරණය පාවිච්චි කරලා බුදුරජාණන් වහන්සේ කියනවා කවුරු හරි අකුසල කර්මයක් කරලා තියෙනවා. ඔහුට අවශ්‍ය නම් මේ අකුසල කර්මයෙන් යම් ප්‍රමාණයකට නිදිලා ඉන්න. සමහර විට අකුසල කර්මය කරන්නේ නැත්නම් නොදැන හෝ යම් හේතුවක් නිසා වෙන්න පුළුවන්. ඒ කර්ම විපාකයේ යම් ප්‍රමාණයකට බේරිලා ඉන්න පුළුවන්. ඒ කර්ම විපාකයේ බරපතලකම අඩු කරගන්න පුළුවන්. තමන්ගේ ජීවිතයේ ජල ප්‍රමාණය ලොකු කරගෙන. ඒ කියන්නේ එතනින් බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ කුසල පක්ෂයේ වැඩ වැඩි දියුණු කරගෙන ඉන්නවා නම් අර පොඩි අකුසල කර්මය යටපත් කරගන්න පුළුවන් කියලා. ඒක බොහොම අවිස්තරාත්මක කරුණු කියන සූත්‍රයක් ලෝණ දුපල්ල සූත්‍රය. මේ ලුණු උපමාව නිසා මේ සූත්‍රයේ තියෙන වැටදී ඉතින් එතෙන් බුදුරජාණන් වහන්සේ කියන සමහර අය පොඩි වැරද්දගෙන මුළු ජීවිතේම අපේය කරගන්නවා. අපේය කියන්නේ මේ පාවිච්චි කරන්න බැරි මට්ටමට දැන් වතුර භාජනය දුණු වෙනවා කියන්නේ ඒක බොන්න බෑ. ඒ වගේ පොඩි වැඩකින් පොඩි පොඩි කර්මයක් නිසා පොඩි දෙයකින් ජීවිතේම අවුල් කරගන්නවා. අපේය කරගන්නවා. සමහරු මුළු ජීවිතේ මේක විඳවනවා. මේ ජීවිතේ විතරක් නෙමෙයි අපරාව පරිදි. අපරාව පරිදි කියන්නේ දැන් කර්මයේ වින්දනය කරන අවස්ථා තුනක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. දික්කේවා ධම්මේ උපපජ්ජේ අපරාවා පරිහිත. දික්කේවා ධම්මේ මේ ජීවිතේ උපපජ්ජේ කියන්නේ ඊළඟ ආසන්න අවස්ථාව ඊළඟ භවයේ අපරාවා පරියේ සිටියම් අවස්ථාව ඕනෑම අවස්ථාවක නිවන් දකින්න අවස්ථාව දක්වනවා. එතකොට සමහරු පොඩි දෙයකින් මේ තුනම නැති කරගන්නවා. වික්ක ධම්මයක් නැති කරගන්න, උපපජ්ජයක් නැති කරගන්න අපරාපරියේ දිගටම දුක් විඳිනවා කියලා. නමුත් අර වාජනේ එහෙම නැත්නම් අපේ වතුර ප්‍රමාණය වැඩි වෙලා තියෙනකොට ලුණු අහුරක් කරනම ඒ වතුර බොන්න බැරි වෙන්නේ නැහැ. අන්න ඒ වගේ කුසල පක්ෂේ අපි වැඩි දියුණු කරගෙන ඉන්නවා නම් ඒක මේ අර අකුසල කර්ම පොඩි අකුසල කර්ම උනත් වැඩ පවත්තලින් පාලනය කරගෙන ඉන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ එතනින් දක්වලා දෙන්නේ. මොකද මේ ජීවිතේ කර්මයට බාර දීලා කර්ම විභාගයටම බාර දීලා ඉන්න පුද්ගලයෝ ඒ කාලේ සිට අදත් ඉන්නවා. බෞද්ධ අතරේ තියෙනවා. ඒක නිසා ඒක ඉතාම හොඳ සාකච්ඡාවක් ලෝණක පල්ල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒ දෙන්නේ උන්වහන්සේ අර වතුර හැටියට දක්වන්නේ නැත්නම් වර්ධනය කරගත්තු අංශ හැටියට දක්වන්නේ භාවිත කාය භාවිත සීල භාවිත පඤ්ඤ ඔය වගේ කරුණ භාවිත කාය ශාරීරික හැසිරීම රටාව නැත්නම් කායික හැසිරීම රටාව නිවැරදි කර ගැනීම භාවිත සීල ඉක්මීම භාවිත පඤ්ඤා ප්‍රඥාව දිනු කර ගැනීම ඔය වගේ මහත්ව අප්‍රමාණ නිකාය ඒ වගේ තත්ත්වයන් ඇති කර ගැනීම. ඊළඟට තවත් ඒකට විස්තර කතාවල අර්ථ කතාවල එහෙම අපිට පේන්න තියෙනවා. පතිරෝපදේශ වාක්‍ය, කල්යාණ මිත්‍ර සේවනයේ වගේ දේවල් නිර්දේශ කරලා තියෙනවා. කියන්නේ තමන්ගේ ජීවිතයම අකුසල විපාකයක් විපාක දෙන්න තියෙනවා නම් ඒ වගේ කාරණා වලින් මේ අම්ප්‍රමාණයකට වළක්ව ගන්න පුළුවන්. අතරම දැන් ඒක හොඳ උදාහරණයක් තමයි අඟුලිමාල හාමුදුරුවන්ගේ සිද්ධිය. අඟුලිමාල හාමුදුරුවෝ මේ ඔය තුනටම සෑහෙන කර්මයක් සිදු කරගත්ත ධිට්ඨ ධම්ම උපපජ්ජ අපරාපරිය තුනේ එක දිගට විඳින්න පුළුවන්. හැබැයි අඟුලිමාල හාමුදුරන්ට කල්‍යාණ මිත්‍රයෙක් හම්බ වුණා. ඒ බුදුහාමුදුරුවෝ. ඒක නිසා එයා එකක් නැති කරගත්ත උපපජ්ජ අපරාපරිය දෙක උපපජ්ජ අපරාපරිය දෙක නැති කරගත්ත හැබැයි ධිට්ඨ ධම්ම ටික විඳ වෙනවා. බුදුරජාණන් වහන්සේට පෙන්නන උන්වහන්සේ ඉන්න බාරේ ගිහිල්ලා ඔළුව බලාගෙන පාත්‍රයේ ඉඳගෙන එනකොට උන්වහන්සේට කියනවා ඔබ මේ අනන්ත කාලයක් දුක් විඳින්න කර්මයක් කරගෙන තියෙනවා නමුත් ඒක ඔක්කොම ගෙවල ඉවර කළා හැබැයි විත්ත ධම්ම ටික ඔබට විඳින්න වෙනවා එතකොට මේ කිසියම් කර්මයක් අපි වැරදි කිසියම් හේතුවක් නිසා අපෙන් පාප කර්ම ගැන කියන්නේ පාප කර්මයක් සිද්ධ වුණා නම් ඒක ඒක යම් ප්‍රමාණයකට ඒකට යට වෙන්නේ නැතුව මුළු ජීවිතේම ඒකට නිදිදෙන්නේ නැතුව ඒකෙන් යම් ප්‍රමාණයකට ආවරණය වෙලා ඒකෙන් ගැලවිලා ඉන්න පුළුවන් මේ කියන දේවල් දිනු කරොත් භාවිත කාය භාවිත සීල භාවිත පඤ්ඤා වගේ දේවල්. කල්යාණ මිත්‍ර පතිරූපදේශ ඔය වගේ කාරණා සිහි දක්වලා තිබෙනවා. එතකොට ඔය සූත්‍ර අවසාන වශයෙන් අපි දක්වන්න කැමති මේ කම්මඵල පිළිබඳව එකක් තමයි උත්තානඵල සූත්‍රය. දැන් ඵල දෙකක් ගැන එතන කියවෙනවා. එකක් කම්මඵල අනික උත්තානඵල. උත්තාන දැන් මෙතන අදහස් කරන්නේ සමහර අය කර්ම විපාකයට මේ ජීවිතේ වාර දීලා ඉන්නේ. ඒක ගැනම විස්තරය තියාගෙන මෙතන කතා කරන්නේ ඒක පූර්ව කරනවා. සමහර අය කර්ම විපාක විශ්වාස කරන්නේ උත්සාහනේ තමන්ගේ නියතිය ගැන විතරක් විශ්වාස කරනවා. උත්සාහන බලය ගැන විතරක් උත්සාහයෙන් ලබන දේ ගැන පමණක් හැබැයි මෙතන බුදුරජාණන් වහන්සේ තීරණයක් දෙන්නේ නැහැ. ඒකයි මේ සූත්‍රය වැදගත්. මේ දෙකම අදාළයි. කම්මඵල උත්සාහඵල දෙකම ජීවිතයට අදාළයි. අපි කිසියම් කර්මයක් කරා නම් ඒක විපාකය අපි සතුයි. අපි උත්සාහයක් දරුවා නම් ඒ උත්සාහයේ ප්‍රතිඵලය අපි සතුයි. දැන් තීනි ක්‍රමමානයකට කර්මය තමයි. මෙතන විශේෂයෙන් කියන්නේ පූර්ව කර්මයේ විපාක. අපිට මේ උත්සාහය පාවිච්චි කරන්න පුළුවන් මේක ඕන වෙනස් කරන්න. අම්මපලේ වෙනස් කරන්න පුළුවන් අර දෝණකපල සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ දෙකම ගැන පුදා අවබෝධයෙන් කටයුතු කිරීම තමයි කරගත්තේ. මෙතන හතර කොල්ලක් දක්වන මේ ගරුත්‍රිපාද පාළි උත්තානපල සූත්‍රයේ දක්වන්නේ උත්තානපල උපති කියලා තමයි කියන්නේ. උත්තානපලයේ මත දිවි ගෙවන්නවා. කම්මඵල උපති කර්මඵලයේ මත දිවි ගෙවන්නවා. සමහර වෙලෙම ඉන්නේ මේ දෙකම නැතුව සමහර අය සමහරු එකක් ගැන විශ්වාස කරගෙන සමහරු දෙකම විශ්වාස කරන අය ඉතින් ඔහොම හතර පොල්ලක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දල්පන මිසක එතන යමක් විශේෂ කාරණයක් මොකුත් කියන්නේ නැහැ. ඉතින් අදහස් වෙන මේ දෙකම අදලා තියෙනවා. කර්මඵල පිළිබඳව විමසාගෙන යද්දී මේ අටකතාවක ඉතාම වැදගත් අදහසක් අපේ හමු වුණා. කර්මවල ඵල දෙකක් කියන්නේ. මේක ගැන මම යම් කිසි කෙනෙකුගෙන් විමසීම මුල් කරලා නම් මේ සමහර වැඩවල පැහැදිලි කරත්තේ ඒක සඳහන් වෙන්නේ පරමස්ස දීපනී සංග්‍රහ කියලා මහා දීකාවක් තියෙනවා. ඒකේ මේ කර්මය විස්තර කරන දැන කර්මයේ විපාක දෙකක් ඇහිඳ දක්වන විපාක ඵල කර්මී ඵල දෙකෙන් දක්වන විපාක ඵල සහ නිසන්ද ඵල විපාක ඵල කියන එක කියලා කියන්නේ කෙලින්ම මේ කළ පුද්ගලයාටම ලැබෙන කළ පුද්ගලයාට ඒ කියන්නේ කර්මය කළ පුද්ගලයාට වලින් අපි හැමෝටම පොදු. නිසන්ද බලය තමයි වැඩේ තියෙන්නේ. ඒක කියන්නේ නිසන්ද බලය කියන්නේ විසිරෙන විපාකේ. වටේ පිටේ ඉන්න අයට මෙයා කරපු කර්මය නිසා අවද ඉන්න අයට ලැබෙන විපාක. ලැබෙන ඵලය. මේ පුද්ගලයා ජීවිතවල ලැබෙන ඵලය ඒක ඒක මේක කර්මයේ පිළිබඳව ඉතාම හොඳ මේ ප්‍රවේශයක් නේද? අපි අපි විතර වැරදි කර්ම වලින් නිදහස් වෙලා යීම ප්‍රමාණවත් නැහැ. අවබෝධයෙන් කර්මයේ වැරදි ක්‍රියාවකට පෙළඹෙනවා නම් අපි ඒකෙන් මගහරවන්න. මොකද ඒ එයාට විතරක් නෙවෙයි නිසංස ඵලයකුත් තියෙනවා. එයා කරන එක නිසා අපිටත් විඳවන්න වෙන වෙනවා සමාජයක් ඇතුළේ නැත්නම් පුද්ගලය හැටියට සමීපය හැටියට යාළුවෙක් හැටියට නෑදෑය හැටියට කොහොම හරි වෙන්න පුළුවන්. නිසන්ද බලය කියන එක මේක දීගාවක විස්තර කරන කර්මයේ පිළිබඳව මට හමු වුණු එක. ඒක හරි වැදගත්. දැන් මරාගෙන මැරෙන බෝම්බයක් අරන් ආපුවම බෝම්බේ ගියන කියා මැරෙනවා වගේ වටේ පිටේ ඉන්න මිනිස්සු ඒකට අවුල් වෙනවා. අන්න ඒ වගේ එකක් මේ නිසන්ද බලය කියන්නේ. ඒ වටේ ඉන්න අයට ඒ පුද්ගලයාට සම්බන්ධ අයටත් යම් ප්‍රමාණයකට මේක විඳවන්න ඒක තමයි නිසන්ද බල. දැන් සාමාන්‍යයෙන් බලපුවම අපි නම් වැඩි විඳින්නේ නිසන්ද බල. අපේ කර්ම විපාක වලට වැඩිය මුගක් කාලවට අපිට සම්බන්ධ අපේ සමීපස්ත නැත්නම් අපේ ප්‍රජාවගේ අපේ දායකයන්ගේ ආම්බුරුන් නම් මුගක් කාලවට නිසන්ද බල කරනවා ඒක නිසා මේ කර්මවල ඵල පිළිබඳව හරි වැදගත් මේ මේ සමහර සාකච්ඡා අටකතාවල තුන අටකතා කියවීම හරිම කලදායි මේ පිළිබඳව අපිට කර්මශාලාවල ඒ ඔන්න විදිහට මේ කර්මයේ පිළිබඳව සාකච්ඡාව බොහොම ගැඹුරට යනවා අප මම ඇත්තටම ටිකයි සොයා බැලුවේ සූත්‍ර 10ක් විතර ඒවයි අටකතා සහ රතිරේක ටීකා වගේ දේවල් ඊට අදාළව ඉතින් ඔය මම මූලික හැඳින්වීම අපි ඇත්තටම කළේ මේ පෙළ දහම තියෙන කාරණා පිළිබඳව නම් මේ භාවිතය අනිකුත් දේවල් ගැන සාකච්ඡා කරන්නේ නැහැ. ඒ කටයුත්ත අපි අපේ උපුල් මහත්මයාට බාර කරනවා. මම උත්සාහ කළේ මේ පෙළ දහමේ බුදුරජාණන් වහන්සේ මේ මතු කරලා තියෙන අවස්ථා ඒ සූත්‍ර ඒ සූත්‍රවල මූලික අදහස් උන්වහන්සේ මතු කරලා තියෙන අදහස් ආදී පිළිබඳව යම් අවබෝධයක් ඇති කියන්නේ දල අවබෝධයක් ඇති කිරීම සඳහා තමයි මේ උත්සාහ කළේ. මොකද අපි මූලික වශයෙන් අපි උත්සාහ කරන්නේ විශේෂයෙන් පෙළ දහම ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පදනම් කරගෙන කර්මයන් පිළිබඳව කරන සාකච්ඡාවක් සඳහා. ඉතින් ඔය මූලික හැඳින්වීමත් සමග මගේ කාර්යය මම නිමාවටපත් කරලා මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ආරම්භයේ පරිදි කුණි සංගතාවේ මාත මේ සාකච්ඡාව වඩා ප්‍රායෝගික පැත්තෙන් අපේ ජීවිතය අපි කොහොමද කර්මය සහ විපාකයේ පිළිබඳව ඇතුළේ විමුදලයේ කියන එක පිළිබඳව මේ සාකච්ඡාවෙන් නිමෙට ගෙන යනවා කල්යාණ මිත්‍ර සුමානතරන් දෙවියන්ට කල්යාණ මිත්‍ර ආරණන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝ රත්නයේට පූජනීය සිමෙන් මහන්සියලාගෙන් අවසරයි කල්යාණ මිත්‍රවරුනි ඉතාම වැදගත් පෙළ දහමේ තිබෙන තැන් තැන් වල තිබෙන හිතන්නේ සූත්‍ර නිකායේ සූත්‍ර පිටකයේ දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, උත්තර නිකාය පහම අවුරුන්නේ. අපේ හාමුදුරුවෝ කරුණ හොයාගෙන වැදගත් කරුණු ටිකක් හොයාගෙන සංග්‍රහ කරලා මේ සාරාංශ කරලා අපිට ඉදිරිපත් කරා මේ ප්‍රවේශයක් විදියට තරහ රාමුවක් විදියට මේ ආස්තිකාව ඉදිරියට ගෙනියන්න. දැන් මේ අනුවලට සමන් දෙනකොට මම හිතන්නේ කාටත් පැහැදිලි වෙන කාරණයක් තමයි මේ මාත්‍රකාව කොපමණ සංකීර්ණද කියන එක. දැන් මේ එක සූත්‍රයක් විතරක් නම් ත්‍රිපිටකයේ තියෙන මේ සරල දැන් චූලකම්ම විභංග සූත්‍රයේ විතරක් නම් තියෙන්නේ මේ ඉතින් මේ කර්මයේ විශ්ේ හරි සරලයි දුක්පත් දෙන්නේයි පෝසත් දෙන්නේයි බොහොම සරල විග්‍රහයක් ඇයි ආවිත කෙටි වෙන්නේ දික් වෙන්නේ නමුත් ඒ ඊළඟට ඒ ඊළඟ පිටුවේ කියලා මහා කමනවා දැන් එතන තියෙන ඔන්න දේශයෙන් නොකර ඉස්තර කරන්න බෑ මේක මේ ධ්‍යානලාභී පෙර ආත්ම දකින්න, මතු ආත්ම දකින්න අයටවත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි හරියට. ඉතින් ඒ නිසා මේ මාත්‍රකාවම සංකීර්ණ විෂයක්. දැන් මේක සංකීර්ණ වෙන්න එක හේතුවක් තමයි මේ සංකීර්ණ කරගන්න එක හේතුවක් තමයි මේ කර්මය කියන දේ බුදුදහම විතරක් නෙමෙයි කියන්නේ. දැන් බුදුදහම පහළ වෙන්න කලින් මේ කර්මය කියන කාරණය මාත්‍රිකාව විශේෂ කතා කරා. දැන් මේක එහාට එහාට ගියාම ඉතින් ඔය ඍග්වේදයේ තියෙනවා. Hindu දහමකට මුල් වෙච්ච වේදවල ඍග්වේදයේ යන කර්ම තියෙනවා. යක්ඥ කර්ම කියලා. එතන කර්මය කියලා කිව්වේ මේ අපි අද කතා කරන අර්ථයෙන් නෙමෙයි. යම් යම් මේ ඔය යක්ඥ කර්ම කියන්නේ යම් යම් ඔය ගිනි දෙවියන් පුදනේට බලි පූජා කරනේට උපවාස කරන එක නොකානොදී එක ඔය යම් යම් තියෙන්නේ Hindu සම්ප්‍රදාය තුළ දේව තමයි කර්මය කියලා මුලින්ම විස්තර කරේ. මේ ජීවිතයේ කර්ම තියෙනවා නම් ඒවා විසඳගන්න කරන්න කියලා නිර්දේශ කළේ ඒ වගේ ඒවා. එතකොට මරණින් මතු හොඳ තැන කියන්න ඕන මෙන්න කරන්න. ජීවිතේ යොදන්න, බලි පූජා කරන්න, උපවාස කරන්න, නොසායින්න. ඒ වගේ හුඟක් දේවල් තිබොය අශ්වමේධ යාගය, පුරුෂ මේඝ යාගය, ඒ වගේ හුඟක් ක්‍රම තිබෙනවා. දැන් එතන මූලිකම අදහස උනේ මේ කර්මය කියන එක අපි කරන දෙයක් විදිහට නෙමෙයි. මේ අපව නිර්මාණය කළ කෙනෙක් ඉන්නවා කවුරු හරි ප්‍රජාපති කිව්වා ඊට පස්සේ දෙවි කෙනෙකුට ආවා මහා ප්‍රශ්න කිව්වා මේ කොහොම ආවා එහෙම කෙනෙක් ඉන්නවා එතකොට මේ එයා තමයි මිනිස්සුන්ට දුකයි සැපයි දෙන්නේ දුක සහ සැප කියන එක දැන් මේ අපි ඵල විපාක කියලා වචන දෙකක් කතා කරන්නේ ඉතින් මූලික වශයෙන් විපාක ඵල ඔය අපි විඳින දේවල් තුන් ආකාරයකට බුදුන් විස්තර කරන දුකයි සතයි දුකක් සපත් නොවන අදුක්කම සුඛ අව්‍යාකත කර්ම කොහොම හරි මේ ඉතින් එච්චර තරල ගැඹුරට නොගිය ඔය දුක සැපදෙක මේ දුක සැපදෙක විඳින්නේ අපේ ඒක අපිට අයිතියක් නෙමෙයි අපව අපේ අයිතිකරුතයි කියන්නේ අයිතිකරු තමයි අපිට දුක සැප දෙන්නේ එතකොට දුක කියන එක දෙන දඩුවමක් සැප කියන්නේ වෙන දෑයක. ඒතර අපි හොඳ දේවල් කරොත් අපිට තෑගි දෙනවා. නරක දේ කළොත් දඬුවම් දෙනවා. ඒතර හොඳ නරක මොකක්ද කියන එක අපිට කලන්නත් ඒක විග්‍රහ කරගන්න හරි අමාරු දෙයක්. ඉතින් ඔන් ගාස්කෝයි දේවවාදී නිර්මාණවාදී ආගම් වල හොඳ නරක විස්තර කරලා කියන්නේ සදාචාර පරිණෝෂේ නෙමෙයි. ඒ කවුරු හරි නිර්මාතෘවරයාගේ කැමැත්ත. ඒ තුමා තමයි තීරණය කරන්නේ මොකද මොකද්ද නරක මොකක්ද. එතකොට එතුමාගේ අභිමතය හෝ එතුමියගේ අභිමතය අනුව කෙනෙක් කටයුතු කරනවා නම් එයා සතුටු වෙන විදිහට අන්න ඒක පිළිගන්න. එතකොට සැප විඳින්න පුළුවන්. එතකොට එහෙම කරන්නේ නැත්නම් එපා කියපුවා කරනවා නම් කරන්න කියපුවා කරන්නේ නැත්නම් ඒක පාප පාප කරන කියලා කියනවා. ඉතින් ඒ විදිහේ බොහොම මේ කිසිම සදාචාර පදනමක් නැති තමන්ට පාලනය කරගන්නට බැරි තමන්ගෙන් එපිට තියෙන කිසියම් බලවේගයක් විදිහට තමයි කර්මය මුලින්ම විස්තර කරන්නේ. ඉතින් ඒ අදහස මේ බොහොම ප්‍රාග්බෞද්ධ යුගයේ ඉඳලා ඍග්වේද කියන එකක් කරන්නේ ඉතින් ඒ කාලේ ඉඳලා තිබුණා. ඉතින් පුදුමෙට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒක මේ වැරදි කියලා ඇත්ත දහම විස්තර කරාට පස්සේ අදත් ඒ ඒ ඍග්වේදයේ පිළිගන්නේ. ඉතින් මේ කර්මයක සදාචාර පදනම මේ ලැබුණේ බුද්ධහමින් සහ ජෛනාවෙන්. එතරම් තමයි වෙනසක්. දැන් මේ කර්මය පිළිබඳ මේ ආගම් දෙකේම කතා කරනවා බුදුදහමේ ජෛනාවෙන්. හැබැයි පැහැදිලි වෙනස් සංකල්ප. එක වෙනසක් තමයි මේක මේ උපාලි සූත්‍රයේ මම හිතන්නේ කතා කරනවා මේ උපාලි කියන ගෘහපතියා ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ සමග වාදයකට නිගන්නා සුතුමා එළුවා. ඉතින් මේ කොහොම හරි මේ වාදේ යන අතරතුර මේ වැඩි ප්‍රබල කාය දණ්ඩද මනෝ දණ්ඩද කියන කාරණේ. දැන් දණ්ඩ කියන වචනේ තමයි ජෛනාගෙන යොදන්නේ කර්මය. කාය කර්ම කියන අපි කියන එක වෙනුවට කාය දණ්ඩ වචී දන්ත මනෝ දන්ත. ඉතින් කිව්වා මේ වැඩි ප්‍රබල කාය කර්මද මනෝ කර්මද කියලා. ඉතින් උපාදී ප්‍රවෘත්තිය කියනවා නිකාන්තනාපතුමාගේ ජයනාගමේ කියන්නේ වැඩි ප්‍රබල කාය කාය කර්ම. කයින් කරන දේ නිසා තමයි මේ ඔය අදත් ඉන්දියාවේ එතන අදත් ඉන්දියාවේ ජෛන ඇත්තෝ මේ ඔය දැකලා ඇති සමහර විට ඒ යන විදිහ ක්‍රියා කරන විදිහ තුල තියෙන කිසිම පරක් Tamange කයින් නොකෙරෙන්නට ඕනේ කියන්නේ. ඔය නාහිත සාමත් බඳන් ඉන්නවා මුඛවාඩමක් වගේ අර සත්තු තාන කියන එක ආස්වාද කරයි කියලා. ඉතින් ඒ අතුගාම තාමත් ඒ අත්තු අඩිය කියන්න කලින් එතන සත්තු මැරෙයි කියලා. මේ චේතනාව නෙමෙයි ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ ලක්ෂණ තර්කයක් ඉදිරිපත් කරනවා. මොකද තර්කය මේ කවුරු හරි ශක්තිවන්ත පුරුෂයෙක් කඩුවක් කරගෙන කිව්වොත් මේ නගරේ ඉන්න 100ක් 1000ක් ලක්ෂයක් ඔක්කොම මම මේ කඩුවෙන් කපලා මරනවා කියලා ඒක වෙන්න පුළුවන් දෙයක්. ඉතින්දී පාලි දෝෂ දෙකන ඒක වෙන්න බෑ කියලා. එහෙම ඉච්චර ගානේ සමාට අද නම් 5-6 දිනක් මරන්න පුළුවන්. නමුත් දහහක් ලක්ෂයක් නගරේ ඉන්න හැම දිනාම මේක නගරය නගරයක් නොවන තැනටමපත් කරනවා කියලා කවුරු හරි කිව්වොත් ඒක වෙන්න බෑ. එච්චර හයියක් මිනිස්සෙකුට නැහැ. කායට එච්චර හයියක් නැහැ. අනිත් මිනිස්සෙල අල්ලගනි මොන හරි කරයි. ඒතර බුදුරජාණන් කියන කවුරු හරි ඉස්සරහට ආවේ පාල්තුලා ඍෂිවරයෙක් ඇවිල්ලා කිව්වොත් පාපයක් වගේ කළොත් ඒ වගේ ඒක විය හැකිද? උපාලි පිළිගන්නවා එහෙම එකක් වෙන්න පුළුවන්. 이르දි බල තියෙන කෙනෙක් කවුරු හරි එහෙම Tamanගේ 이르දි කාතිහාරින් පාපයක් කරොත් සමහර නිස්සන්ද බල විදියට හරි වෙන්න පුළුවන්. ඒකෙන් බුදුරණන් මේකෙන්ම පේනවනේ පිට ප්‍රබලයි කායට වැඩිය කියලා. දැන් මේක මූලික වෙනසක් මේ ජෛන ආගමේ තියෙන කර්මයයි බුදුදහමේ තියෙන කර්මයයි වෙනස් කරන්නේ. දෙකම කර්මයේ පිළිගන්නවා. අපිත් පිළිගන්නවා ජෛන ආගමත් පිළිගන්නවා. නමුත් මූලික වෙනසක්. දෙවෙනි වෙනස තමයි මේ කල හැම කර්මයක්ම අනිවාර්යයෙන්ම විඳලා ඉවර කරන්න ඕනේ කියන්නේ. දැන් මේකත් ජෛන ජෛන මතයක් අප කළ හැම කර්මයක්ම විඳලා ඉවර කරන්න එහෙම නැතුව මේකේ අවස්ථානයක් විමුක්තියක් දුක කෙලවර කිරීමක් වෙන්න බෑ කියන. ඉතින් ඒ පිළිබඳ රසවත් කතාවක් අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවනේ බුදුරජාණන් වහන්සේ වඩින අතර මේක නිර්වස්ත්‍ර වෙන කිය කීප දෙනෙක් මහා ගල්තලාවක් නැත්නම් හතර පැත්තෙන් ගිනි ගොඩවල් හතරක් ගහගෙන උඩිනුත් පිච්චෙන ආවෙන් යටින් ඒ පර්වතයන්පත් වෙලා පිච්චෙනකොට බුදුරජාණන්සේ ඇහුවා කියලා. මොකද්ද ඔය කරන්නේ? එතකොට කියන අපි අතීත කර්ම පුච්චනවා. ඒත් බුදුරජාණන්සේ ඇහුවා දැන් කොපමණ පුච්චලා ඉවරද අතීත කර්ම? දන්නේ තව කොපමණ ඉතිරි වෙලා තියෙනවද? ඒ දන්නේ නැහැ. එතකොට මොකද්ද ඔය කරන මෝඩ වැඩේ? දැන් මේක තමයි ඊළඟ වැදගත් කාරණය මේ බුදුදහමේ මේ අතීත කර්ම වලට ලොකු තැනක් දෙන්නේ නැහැ. අතීත කර්ම වලට. දැන් මේ කර්ම කියන මාතෘකාව බුදුදහමේ ඉදිරිපත් කරලා තියෙන්නේ මේ අනමතක්ක වූ සංසාරය. මුලක් නොපෙනෙන සංසාරය විශ්ලේෂණය කරන්න නෙමෙයි. ගියාත්මේ මොනවද කරේ ඊට කලින් ආත්මේ මොනවද කරේ ඊටත් කලින් ආත්මේ මොනවද කරේ කියලා එහෙම මේ අද අප විඳින අපාද ගත කරන ජීවිතේට හේතු අතීතයට ගිහිල්ලා හොයන්නම නෙමෙයි. එහෙම කෙනෙකුට අවශ්‍ය නම් පුළුවන් නමුත් ඒක ඉවරයක් නැහැ. සහ හරියට තීරණය කරගන්නත් බැහැ. මොකද මේ කර්මය කියන එක හරියටම මේ මේ ස්විච් එකක් දැම්මහම බල්බ් එකක් පත් වෙනවා වගේ ඍතු ක්‍රියා විපාක සම්බන්ධයක් නැහැ. කර්මයේ ඊට වැඩිය බොහොම සංකීර්ණ එකක්. ඒ නිසා මේ කර්මයේ විස්තර කරනකොට සමහර සූත්‍රවල මම හිතන්නේ කර්මනිපාතයේ තියෙනවා මේ කර්ම වලද හතරක් ගැන. සුදු කර්ම, කළු කර්ම, සුදු කළු මිශ්‍ර කර්ම කියලා කොටස. ඉතින් මේ ඒ කියන්නේ පින් පව් දෙකම මිශ්‍රව කර්මයක් විදිහට තියෙනවා. හරියටම කියන්න බෑ මේක පිනක්ද පවක්ද කියලා. එහෙමත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මට කියන්න අවශ්‍ය වෙන කාරණේ තමයි මේ අපි බෞද්ධ වුණත් මේ කර්මයට එනකොට හුඟක් පිළිගන්නේ මේ Hindu සහ ජෛන කර්ම විශ්ලේෂණය. අපේ බෞද්ධ තියෙන මේ ප්‍රායෝගික කර්මය නෙමෙයි. ඒ කර්මයේ පිළිබඳ විග්‍රහය නෙමෙයි. ඒ නිසා තමයි ඔය හුඟක් අපලවලට අපි ගහ පූජා කරන්නේ. ඒක සම්පූර්ණයෙන් අර ඍග්වේදයේ අදහන. ඒක ගහ පූජා ඒක අපේ ඒක අපිට අයිති දෙයක් නෙමෙයි. ඉතින් අපි කාට හරි පූජාවක් කරලා අපි කියන අනේ අපිට මේ අපලෙන් නිදහස් කරන්න දැන් අර ලුණු හවුරක් පිළිබඳ උපමාව ඉදිරිපත් කරපු සූත්‍රයේ බුදුහාමුදුරුවෝ එහෙම කියන්නේ නැහැ. එතනදී කියන්නේ කෙනෙක් අකුසල කර්ම කරලා තිබුණත් කුසල කර්ම කළොත් භාවිත කාය භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කළොත් ඒ අකුසල කර්මයට විපාක දෙන්න තියෙන ඉඩ අඩු කරන්න පුළුවන්. ඒක විපාක දුන්නත් එහි දුක අඩු කරන්න පුළුවන්. එතකොට සම්පූර්ණයෙන් මෙතන තියෙන්නේ ආධ්‍යාත්මික සංවර්ධනයක් තුළින් අකුසල කර්ම වල විපාක අඩු කිරීම. දැන් මේ අදහස තියෙන විට සහ මේ අදහස පිළිගැනීම හුඟක් අඩුයි. ඒක එක පැත්තකින් කනගාටුවට කාරණයක්. ඊට වැඩිය අපි හිතනවා ලේසි මුදල් වියදම් කරලා පූජා කරලා මේ අතීත කර්ම වලින් නිදහස් වෙන්න පුළුවන් කියන දැන් ඊළඟට මේ කර්මය කියන එක හුඟක් අපි සම්බන්ධ කරන්නේ අකුසල පැත්තට. ඒක තමයි ඊළඟ කාරණේ මේ කර්මයයි විපාකයයි කියනකොටම අපි එකතු වෙන්නේ ගිහිල්ලා මේ ඒක දිහා බලන්නේ පාප කර්ම විදිහට. පාප කර්ම සහ දුක් විපාක. නමුත් කර්ම කියන වචනය එහෙම මේ පැහැදිලි එක අන්තයකට ගිය වචනයක් නෙමෙයි. ඒක ඊට වැඩිය කුලුල් මධ්‍යස්ථ වචනයක්. ඒකේ කුසල කර්ම තියෙනවා, අකුසල කර්ම තියෙනවා, පුණ්‍ය කර්ම තියෙනවා, පාප කර්ම තියෙනවා. මේ දෙක තමයි ඉතින් තියෙනවා. ඉතින් විපාකත් ඒ වගේ. ඒක ඊළඟ කාර්යය සහ මේ දැන් ඔය දැන් අපි අපේ හාන්දරේක මතක් කළා මේ කර්මයෙන් තමයි පුද්ගලයෙක් බිහි වෙන්නේ කියලා. ඒ උත්පත්තිය විතරක්ම නෙමෙයි. ඒ ඊට පස්සේ උත්පත්තියේ පස්සේ උනත් පුද්ගලයෙක් අපි අඳුන්වන්නේ කරන ක්‍රියාවන් කියලා. ඉතින් මේක මේ දැන් අපි අපි හිතමු දැන් අපි කියන්නේ බක්කාරේ, කාල්කාරේ කියලා එහෙම ඒ ඒ ගිටාර්කාරේ, පොලිස්කාරේ, නඩුකාරේ කියලා ඒ ඒ කාර්යය කරන කෙනා එන්නේ ක්‍රියාවෙන් ඉතින් මේ ඒ නිසා ඒක ඒ බාහිරව තේන විදිහත් එහෙමයි. නමුත් අභ්‍යන්තර වශයෙන් කෙනෙකු වැඩිපුර හිතන කියන කරන දෙයින් තමයි ඒ පුද්ගලයා කියන කෙනා ඇත්තටම බිහි වෙන්නේ. වැඩිපුර හිතන එකපාරක් නේ වැඩිපුර කියන වැඩිපුර පුරුදු කර ආචීර්ණ කර්ම කියලා කියන නිතර නිතර වැඩිපුර පුරුදු කරන දේ තුලින් තමයි පුද්ගලයා කියන කෙනා බිහි වෙන්නේ. කොයි වගේ කෙනෙක්ද කියන්නේ. ඒකට කියන අපි චරිතය කියන. ඒතර චරිතය කියන එක එක දවසකින් බිහි වෙන එකක් නෙමෙයි. දීර්ඝ කාලයක් තිස්සේ කෙනෙක් හිතන, කියන, කරන දේවල් වල ප්‍රතිඵලයක් විදිහට තමයි චරිතය තියෙන්නේ. කර්මය කියන එක ඒ පුරුද්ද කියන එක ඇති වෙන්නේ. එතකොට එතනින් තමයි ඔය මේ මරණය සහ මතු උප්පත්තිය කියන තැනට යනකොට හේතු වෙන්නේ හුඟක් වෙලාට ඔය නිතර නිතර පුරුදු කළ චරිත ලක්ෂණ. ඊළඟ කාරණය මේකේ මේ ප්‍රායෝගික පැත්තට ටිකක් එනකොට දැන් ඔය අපි ටිකක් බැලුවොත් මේ පුද්ගලයේ කියනකොට පුද්ගලයේ කියන කර්ම කරනවා පුද්ගලයේ කියන විපාක දෙනවා තමයි අපි කාටද තියෙන්නේ කෙනෙක් කර්ම කරනවා ඉතින් එක්ක යාළුවා කියනවාද නැත්නම් වෙන කෙනෙක් කියනවාද මේකත් වාදනයේ තියෙන කාරණයක් ඔහුම විඳිනවද වෙන්නේ විඳිනවද දැන් මේ පොත පුද්ගලයා පිළිබඳ බුදුදහමේ කියන විග්‍රහය බැලුවොත් පුද්ගලයා කියලා කියන්නේ පංචස්කන්ධයක රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඔය පරණ පිට පුද්ගලයා කියලා ගන්න බැහැ එතකොට විපාකයේ අයිති වෙන්නේ වේදනාව ඒ පංචස්කන්ධයේ පුද්ගලයා කියනකොට ওই පරිදි එකතුවක් ඒතකොට එතන විපාක කියන්නේ වේදනාව. ඒතර විපාකයේ පුද්ගලයේ තිබෙනවා නෙමෙයි. මේ විදීමම තමයි පුද්ගලයා වෙන්නේ. මේක හරි වැදගත් කාරණයක්. පුද්ගලයේ ඉඳගෙන කර්ම කියනවා නෙමෙයි. ඒ පුද්ගලයා කොහොමදනා අපි කතා කරන පුද්ගලයා කියන කෙනා මතුවේ එතන විදීම තුල. විදීම නැත්තම් එතන පුද්ගලයෙක් නැහැ. ඊළඟට කර්ම කරන කර්මයෙන් සංකාර කරනවා. ඒකත් පංචස්කන්ධයෙන් කොටසක්. චේතන සංකාරකයන් චේතනයි. ඒකට ක්‍රියාව කියන කර්මය ඒකත් පුද්ගලයාගේම කොටසක්. නිසා කෙනෙක් කර්ම කරනවා කෙනෙක් විඳිනවම නෙමෙයි මේ අපි කොයි වෙලේ හරි මම කියලා ගත්තොත් එහෙම අන්න එතන විදීමකුත් තියෙනවා දැන් අර කර්ම නිදාන සූත්‍රයේ අපේ හාමුදුරු විස්තර කරා මේ කර්මය ඇති වෙන්න හේතු වෙන්නේ මොකක්ද? අපේ අතින් කර්මයක් කෙරෙන්න හේතු වෙන්නේ මොකක්ද? හේතු වෙන්නේ පත්ත. පත්ත කියලා කියන්නේ සම්බන්ධතාවය. බලන්න සම්බන්ධතාවය. අපි මොනවා හරි එක්ක සම්බන්ධ වෙනවා. ඒකේ සම්බන්ධ වෙන්නේ ඒක අපේ හාමුදුරු විස්තර කරා ඇහැයි රූපයි සම්බන්ධ වෙනවා. එතන අපි අපි ඉන්ද්‍රිය අත්දැකීමක් ලබන්නේ. එහෙම නැතුව මොනවත් වෙන්නේ දුකක් සැපකුත් නැහැ. පිනක් පවකුත් නැහැ. කුසලයක් අකුසලයකුත් නැහැ. අපි ඉන්ද්‍රිය අත්දැකීමක් නැත්නම් ඒ කියන්නේ කෙනෙක් ගැඹුරු නිින්දේ ඉන්නේ කියලා. ඉතින් එතන කර්ම කෙරෙන්නේ නැහැ. පින දකින්නේ නැති ගැඹුරු නිින්දක නම් කර්ම නැහැ. ඉතින් ඉන්ද්‍රිය අත්දැකීමක් ලබන්නට ඕනේ. ඒක රූප. දැන් ඔය පංචස්කන්ධයේ පළවෙනි ස්කන්ධය කියන්නේ ඒක තමයි. ඉන්ද්‍රිය අත්දැකීම රූප ස්කන්ධය. එතකොට ඒක ශබ්ද රූපයක් වෙන්නත් පුළුවන්, ගන්ධ රස පිළිබඳ අත්දැකීමක් වෙන්නත් පුළුවන්, මතකයක් වෙන්නත් පුළුවන් මොනවා එහෙම ලැබුණාම ඒ ලබන්නේ සත්‍ය නිසා සම්බන්ධ වුණොත්. එහෙම ලැබුණාම විහිණවයමයි. එක්ක සැපක් විඳිනවා. මොනවා හරි දෙයක් දැක්කහම එක්ක සැපක් විඳිනවා. එක්ක දුකක් විඳිනවා. එහෙම නැත්නම් සැපක් දුකක් නැති යමක් විඳිනවා. ඒතර මොනවත් නොවිද ඉන්නේ නැහැ කිසියම් අත්දැකීමක් ලැබුණා. මේක එක වැදගත් කාරණයක්. අපි ඉන්ද්‍රියන් වලින් කිසියම් අත්දැකීමක් ලබනවද එතනදී කිසියම් වූ හෝ විඳනයක් අපි විඳිනවා. ඒ විහිදෙන්නේ මිහිරි ප්‍රසන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අප්‍රසන්න වෙන්න පුළුවන්. දැන් අපිට සමහර විට කුරුල්ලෙක් කෑ ගන්නවා වලින් මෙතන වුණත් සමහර විට හිතේ සතුටක් වෙන්න පුළුවන් බොහොම ප්‍රසන්න ශබ්දයක්. ඒ වගේම මේ මහා යෙන් හෝන් ගහගෙන යන වාහනයක් ඇහුණොත් එතන හරි ගෝසාවක් කනට අප්‍රසන්නයි. ඔය ඔය පරාසය ඇතුලේ සමහර සත්‍යයන් වෙනවා අපි ඒක ගණන් ගන්නෑ. අපි හිතේ ප්‍රබල දුකකුත් නෑ ප්‍රබල සතුටකුත් නෑ. කියන්නේ ඉතින් තමයි කියන්නේ අදුක්කම සුඛ වේදනාව. එතන අපිට අපි ඒක එහෙම එකක් විඳිනවා කියලා දන්නේ නැහැ. ඒතර අපි මූලික වශයෙන් දන්නේ සැප විඳින එකයි දුක විඳින එකයි. එතකොට ඔය වේදල්ල සූත්‍රයේ සඳහන් වෙනවා මේ සැප විඳිනකොට එතෙන්ට ලෝභය එනවා. දැන් මෙතනත් මේ අපේ හඳු විස්තර කරා ලෝභ දේශ මොහ තමයි කර්මවලට හේතු වෙන්නේ. දැන් කෙනෙක් සැපක් විඳිනකොට අහලා හරි බලලා හරි මතක් කරලා හරි පරිස කරලා හරි කොහොම හරි කැමැතින් හරි සැපක් විඳිනකොට අන්න ඒ සැපට අපි පුරුදු වෙලා තියෙනවා ප්‍රතික්‍රියාවක් ඇති කරගන්න ආශාවක්. ආසාව කියන ප්‍රතික්‍රියාව. ඒක ප්‍රතික්‍රියාව. ඒක අපි කරන දෙයක්. ලෝභය ධර්ම කියන්නේ ලෝභය ආසාව. අපි කැමැත්තක් ඇති කරගන්නවා. ඊළඟට මේ ඒක අනිත් පැත්තත් ඒ වගේ. ඒක කටුකලම් රළුනම් අමිහිරිනම් නීරසනම් අප්‍රසන්නනම් අපි හිතේ ඇති කරගන්නා අමනාපයක් අකමැත්තක්. දේශයක්. ඒ දුක වේදනාවේදී ද්වේෂය, සැප වේදනාවේදී ලෝභය. මේ දෙක යනවා. ඊළඟට අර කියවනේ ඒ දෙකම නැති වේදනාවක් තියෙනවා කියලා අපි දැන් කාර්ය අන්න අපි කැමති කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නකොට දකින්නට හරි සතුටුයි. ආ කොහොමද හරි සතුටුයි දැක්කේ අපි කියන්නේ. ඒකම සමහරට අපිට ටිකක් කරදර කරපු අරියාදු කරපු කෙනෙක් දැක්කොත් එහෙම පාරේ යන පැත්තේ අපේ හිතේ පොඩි දෝමනස්යක් ඇති වෙනවා. ඒ ද්වේෂය. ඒ අතර හුඟක් අය දකින්න අපේ හිතේ එච්චර ප්‍රබල හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඔය අසුතට දාන්නත් බැහැ, අසතුටට දාන්නත් බැහැ. අන්න එතන අපි විඳින්නේ අදුක්කම සුඛය. හැබැයි එහෙම විඳනයක් විඳින බව දන්නේ නිසා එතන මෝහය තියෙනවා. එතකොට සැපේදී ලෝභය, ලෝභේ සාධක ප්‍රතික්‍රියාවක් දුකේදී ද්වේෂය ඔය සැපක් දුකට දාන්න බැරි වේදනාවදී මෝහය තියෙන්නේ කියලා ඔය වේදල් සූත්‍රයේ විස්තර ඉතින් එහෙම අපි ප්‍රතික්‍රියාවක් ගන්නවා. එක්ක මේක මට ඕනේ තව දුරට. තව ඕනේ කියන්නේ. එහෙම නැත්නම් එපා. මූලික වශයෙන් ওই දෙක තමයි ප්‍රබලව හිතේ ඇති වෙන්නේ එක්ක ඕනේ එක්ක එපා. ඒක තමයි සංකාර කියලා කියන්නේ. කර්ම කියන්නේ ඒක තමයි. එක්ක ඕනේ එක්ක එපා. ඉතින් මේ ඒක උට දැන් චේතනාවේ කර්මික විතර චේතනාවක් ඇති වෙනවා මේක ඕනේද එපාද කියලා. එපා කියන එකත් චේතනාවක්. ඕනේ කියන එකත් චේතනාවක්. එතකොට ඒ උට අපි හිතනවා විතර. දැන් මේක දිගට ඕන නම් අපි හිතමු ඉලක්කවත් ආහාරයක් ගත්ත කොහරි ගෙදර ගිහලා එනක අපි හිතන මේක කොහොමද මං ගෙදර ගිහලා ගියා. අපි ලක්ෂණ මොකක් හරි දෙයක් දැක්කා මේක කොහොමද මං දිගටම බලන්නේ. අන්න ඒ හිතනවා. එතකොට ඒක මනෝකර්මයක්. ඊළඟට ඒක ගැන කතා කරන්න ගියාම වචී කර්ම වෙනවා. ඒ ලෝභයෙන් නම් කරන්නේ කතාව. ලෝභයෙන් නම් හිතන්නේ. ඊළඟට ද්වේෂයෙන් නම් හිතන්නේ ඒක ඒත් මනෝකර්මයක් ද්වේෂ සාගත. කතාවක් ඒවගේ ක්‍රියාවක් ඒවගේ. එතකොට මෙන්න කර්ම ඇති වෙන හැටි. දැන් බුදුදහම මේකයි කියන්නේ මේකට කවුරුවත් සම්බන්ධ නැහැ කොහෙවත් ඉන්න කෙනෙක්. මේ රූපයක් නෙමෙයි සම්බන්ධ වෙන්නේ. ඇහත් නෙමෙයි මේකේ ප්‍රශ්න. ඇහි වරද්දකුත් නැහැ. එතන ජෛනාත්ම පැත්තට යන්න එපා. රූපවල ප්‍රශ්නකුත් නැහැ. කණේ ප්‍රශ්නකුත් නැහැ, සත්වල ප්‍රශ්නකුත් නැහැ. මේ දෙක එකට සම්බන්ධ වුණාම හස්ත කියන එක මේක සම්බන්ධ වුණාම ඊට පස්සේ අපි සම්බන්ධ වෙච්ච දේ තේරුම් නොගැනීම නිසා අපි ඒ පිළිබඳ ඇලීමෙන් යනවා, ගැටීමෙන් යනවා. ඉතින් ඒ යෑමේ කෙලවරක් නැහැ. කොතෙන්ද යයිද කියලා කියන්න බෑ. කොච්චර දුර යයිද කියලා. ඇයි කියන්න බැරි? අපි මේවා ඉතලා සිහියෙන් මෙහෙය කරන්න. බොහෝම යාන්ත්‍රිකව මේක වෙන්නේ. ඒ නිසා ඔය පටිච්ච සමුප්පාදයේ පටිච්ච සමුප්පන්න ධර්ම ගැන කියනකොට අවිද්‍යාව නිසා නිවෙනවද අවිද්‍යාව කියන්නේ සිහිය නැති ස්වභාවය. එතන සිහිය තියන එක අවිද්‍යාවෙන් නැහැ. ඒතර අවිද්‍යාව නිසාමයි මේ කර්ම රැස් වෙන්නේ. සංකාරයෙන් මේක යාන්ත්‍රිකව වෙන්නේ. ඇහැට රූපයක් වැදෙනවත් එක්කම මුදුම වේගින් ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා අර අප තුළ තියෙන පුරුදු වෙන්න පුරුදු වෙන්නේ ඒවට තමයි ධර්ම කියන්නේ ආස්තව මේ ඒවා පුරුදු කියන ඒවා අනුසය කියලා කියන මේ පුරුදු මතු වෙලා ඒ තේන රූපයක් එක්ක සෑහෙන දුරක් යනවා ලෝභයෙන් මුරුදු වෙච්චි. ඇහෙන සත්‍යයක් එක්ක යන්නේ ඉවරයක් නැහැ. කොච්චර දුර යයිද? අකුසල පැත්තේ කොච්චර දුර යයිද ඒක කියන්න බැහැ. ද්වේෂය පැත්තෙන් කොච්චර දෙන්නේ කොයි වෙලේ හරි ඒ නිසා ප්‍රත්‍යක්ෂණ කෙනෙක් ලකින් අහවල් කර්මය නොවේ කියලා කියන්න බෑ අහවල් කර්මය ප්‍රත්‍යක්ෂණ කෙනෙක් ලකින් නොවේ කියලා සහතිකයක් දෙන්න බෑ මක්නිසාද ප්‍රත්‍යක්ෂණ පුද්ගලයෙක් කියන්නේ සම්පූර්ණයෙන් යාන්ත්‍රික වුණ පුද්ගලයෙක් යන්ත්‍රයක් බවට පත් වුණ පුද්ගලයෙක් අන්න එතනදී මේ කර්මය කියන්නේ ප්‍රත්‍යක්ෂණ මට්ටමේදී පාවා ස්වාමිය කියන්නේ අප විසින් පාලනය කරන එකක් නෙවෙයි අපව පාලනය කරන එකක් කර්මය. කර්මය සිද්ධ වෙන්නේ යාන්ත්‍රිකව විපාක විඳිනවාමත් අපෝහි විඳිනවා. ඊළඟ කාරණේ දැන් යමක් විඳිනකොට ආපහු අපි අලුත් කර්ම ඇති කරනවා. දැන් කර්මයක් ඉඳලා ඉවර වෙන්නේ දුකක් හෝ සැපක් අපි තුන අතීත පෙර පිනකද සැපක් විඳිනවා කියන්නේ. එතන ඉවර වෙන්නේ ඒකට අපි ආපහු ආශාව කරනවා. හරි හොඳයි. හරි සැපයි. ඉතින් ආයෙත් අලුත් කරනවා. දුක විඳින කොටත් අපි එහෙම ඉවර කරන්නේ නැහැ. ඒ නිසා මේක ඉවරයක් නැහැ. මේ චක්‍රේ සංස්කාර ඉවරයක් නැහැ ඔය මට්ටමේ. කර්මයේ විසින් අපව දක්කගෙන යනවා යනවා යනවා. ඒකේ අවසානයක් නැහැ. එතකොට මේක අපේ අතට ගන්න නම් අන්න සිහිය ඇති කරගන්නට ඕන. මේ යාන්ත්‍රික ක්‍රියාවලිය තේරුම් ගන්නට ඕන කොහොමද වෙන්නේ කියලා තේරුම් අරගෙන ඒක කොහෙන් හරි කඩන්න ඕනේ. ඔහේ වෙන්න දෙන්නේ නැතුව. ඒ ඒ කඩන්න පුළුවන් හොඳම තැනක් විදිහට තියෙන ওই වේදනාව කියන්නේ. අප යමක් විඳිනකොට ඒක සිහියෙන් තේරුම් අරගෙන නවත්ත ගන්න පුළුවන් නම් ඒකට ලෝභ දේශ මොහ ඇති කරගන්න නැතුව අන්න එතනදී අලුත් කර්ම අපේ යටින් වෙන්නේ නැහැ. අලුත් කර්ම නම් ඒ බුදුදහමේ කර්මක්ෂය කියන එක විස්තර කරන්නේ මේ පරණ ඔක්කොම කම් ඉවර කරලා කියන එක නෙමෙයි. අලුතෙන් කර්ම කෙරෙන්නේ නැහැ. කිසිදු අලුත් කර්මයක් කෙරෙන්නේ කියන එක. ඒක තමයි බුදුදහමේ අවසාන කර්මක්ෂය කියන්නේ. ඉතින් මේ මේ මම උත්සාහ කළේ කිසියම් මේ අපේ හඳුන් ඉපත් කරපු මහා විස්තරයේ අතුලේ තියෙන වැදගත් කාරණා කිහිපයක් මතු කරලා ගන්න අපේ සායෝනික ජීවිතයට අදාළ කරගෙන ඊළඟට මේ සාකච්ඡාවට පිට තියලා අපේ අඳුරේමයි බොහොම කෙලියෙන් මේ කරන්න කියලා. ඒ නිසා අපි සාකච්ඡාවකට ඉඳ කලසමින් සාකච්ඡාවකට මේ මාතෘකාව විවෘත කරනවා.